ඉතින් මම ආරාධනා කරනවා ඉතිගාව කියන ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලේ ලිඛිත ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ ගෞරවයනි පරයන්ක භාවනාවේ යෙදී සිටින විට ඇතම් අවස්ථාවලදී මනස සැහැල්ලු වී නිදිය ගත්තාක් මෙන් දැනේ. නමුත් නිදි නොමැති බව හැඟේ. ඒ කුමන අවස්ථාවක්ද? පළවෙනි කොටස. තවද ඇතැම් විට එවැනි අවස්ථාවලදී එක විටම ගැස්මක් සමග එක විට කඩා වැටීමක් වැනි දෙයක් වේ. ඒ කුමන අවස්ථාවක්ද? තවත් කොටසක් තියෙනවා. ඇතැම් විට පරයන්කයේදී ශරීරයේ පුරා උණුසුම් දියදහරක් ගලා යනවා මින් දැනි පාදවල සිට ටිකෙන් ටික ශරීරය නොදැනී යයි. සිරුර පුරහිස් වලින් හිසින් උඩට යාමත් ලෙස දැනේ. මේවා පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පෙරවන් සරණ. සාමාන්‍යයෙන් ධෛර්ය පිණිස කියන්න පුළුවන් මේ සිද්ධි ඔක්කොම සිද්ධ වෙන්නේ සතිය ආලෝකය යටතේ. දැන් කායගත සතිය යටතේ කාය පිළිබඳව අපි බලාපොරොත්තු වෙච්චි නැත්නම් නැත්නම් නොසිතූ විදු විදියට මේ කය විවිධ ආකාර මේ විවිධ සටහන් සහ විවිධ ආකාර පේන්න පටන් ගන්නවා. ඉතින් අපි මෙතෙක් කල් බාහිර සටහන් බාහිර ආකාර බල බල හිටපු කෙනාට කය පිළිබඳව බලන්න ගියාම මේ බම්බයක් පමණ ශරීරයේ සස්යම් සසඤ්ඤී මේ සමනකේ සංඥාව සහිත මනස සහිත සාඛයේ මුළු ලෝකෙම තියෙනවා. අපි ඉතල හිතුවේ මේ මුළු ලෝකේ බලන්න දුරේක්ෂෝණේ අන්වීක්ෂෝණේ කියලා. නමුත් මේ සත්‍ය පිටුව ගතට පස්සේ මේ කය ඇතුලේ සම්පූර්ණ විශ්වයම නැත්නම් ශීලපතේම විශ්වයම තියෙනවා. ඉතින් මේක දකිනකොට අපි කොච්චරක් එක අනපේක්ෂිත කියලා නම් මේක බය උපදවන සුළුයි. හිතා ගන්න බෑ. ඉතින් ඒක නිසා මේකදී හිතා ගන්න තියෙන්නේ මේ කායගත සතිය වැඩෙනකොට මේ තමන්ගේම කය වුණාට මේක ඇතුලේ තියෙන විස්තර නොසිතූ නොවිරු විදිහට පේන බඩ. මේකට කියනවා ආකාර පඤ්ඤාක්ති කියලා. විවිධ ආකාර පෙන්වන්න පටන් ගන්නවා. ඒක බය එළවෙන සුළුයි, අසහනය කරන සුළුයි, අනපේක්ෂිතයි. නමුත් ඒකට ශ්‍රද්ධාවෙන් ගිහිල්ලා බුද්ධාජුත් වෙනසක දැකලා පෙන්නලා තියෙන දේවල් මේ නෙමෙයි පටන් ගන්න විතරයි තව ගොඩාක් අතට යන තියෙන නිසා මේක මේ කයේ විවිධ ආකාර සමහර විටක කය කියන මේ රූප ධර්මය නැත්නම් මේ පටවියාපෝ තේජෝ කියන මේ රූපයාගේ මේ හතර ආකාර දේවල් ක්‍රමේ ක්‍රමයෙන් ගෙවිගෙන යනකොට මේ රූප සංඥා නැත්නම් අවකාශය කියන තැනට යන්න හිත පුරුදු කරනවා. ඒක හරියට කියනවනම් මේ ගුරුත්වාකර්ෂණය කියන තැනක ඉඳලා ගුරුත්වාකර්ෂණ නැති තැනට යන්න අජිත අවකාශ ගාමී පුරුදු කරනවා. රූප තියෙන ඉඳලා රූප සංඥාවලට පඨවි ආපෝ තේජෝ වල ඉඳලා අවකාශයට යන්න සූදානම්. මේ හැම වෙලාවකම මේ මේ හිත බාධා කරනවා. හැම වෙලාවකම හිත ඒක අධ්‍ය ආධුර තමයි ගන්න. ඒ මොකද එතකොට අර මමය මම නොවේ කියන සීමාව මෙතනින් කඩලා. හැම වෙලාවෙම අපි උද්දම්පාද කළා අදෝකේසු මන්තකා තචපරියන් සම්පූර්ණ අසුචිනේ පච්ච වේකති කියලා මේ මම පරියන්ත කරගෙන නැත්තාව පාතාලයේ මුඩ කෙස්සල්ලෙන් හදපවන්නේ මම කියලා අල්ලගෙන දීලා තියෙන ඒක හරියටම සීමාව තියෙනවානේ. මෙතෙන්ට යනකොට රූපේ කිවිලා රූප සංඥාට යනකොට අර සීමා මරියදාව කරලා යනවා. ඒක හරියට මල්ලෙලිලා කියනවා. ඉතින් ඒකට හරි බයක්. හරි චකිතනම තාපව මල්ලට කියනවා ආය මල්ල කියනවා. ඕකම කරලා කරලා බලනවා මේ මිනිස්යා අදි කුසලයට කැමැතිද? නැත්නම් අර පරණ පුරුදු මේ කයතම නැවත ඇදලා එනවද කියලා බලන අවස්ථාවක්. ඒ නිසා මේක සත්‍ය දියුණුවක්. මේ දියුණුවට අපේක්ෂාව නැත ලෑස්ති වෙලා සූදානම් සැදෙමින් ඉදිරියට යන්න මොකද්ද කියන එක කියන්නේ මම හිතන්නේ හදිස්සි වෙයිතු නෑ. මොහොත දෙයක් කියන කරන් කියතේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පිම්වීම හැකිලිම කරමි. ඉක්මනින්ම අරමුණ සංසිඳී කයද රූප ශබ්ද සංසිඳේ. මෙසේ සෑම විටම පැයකට වඩා සිටිමි. ඔබ වහන්සේ දේශනා කරන විවේකය මම අත්දකිමි. භාවනාව කෙරේ ඇල්මක් දක්වමි. වරහන් ඇතුලේ උපේක්ෂාවේ. පදයන්කයේදී මෙය අත්දකිමි. සක්මනේදීද මෙනෙහි නොකර ඊතා සැහැල්ලුවෙන් සක්මන කරමි. මුලදී සක්මනට මැලියු මම දැන් එය කැමැතියට කැමැත්තෙමි. පරයන්කයට වාඩි වූ පසු ඉක්මනින් අරමුණ සංසිඳීම මෙම සක්මනේ සතිය පිහිටවීම යයි මට සිතේ. ටික කලක සිට එදිනෙදා කටයුතු වලටද මෙසේ සැහැල්ලු වෙන අඩු චේතනාව සහිතව කරමි. එයින් මගේ ජීවිතය සැහැල්ලු සරල බවට පත් වී ඇති බව කෘතඥ පූර්වකව කියමි. මෙම අවස්ථාව තවදුරටත් දියුණු කර විවේක කරන Nirodhයට යොමු වන අයුරු දැක්වෙන සූත්‍ර දේශනා කිහිපයක් සඳහන් කරන මෙන් ඉල්ලමි. පොට්ටපාද සූත්‍රය, ආනන්ද සප්පාය සූත්‍රය කීප වරක් ඇසුවෙමි. ඔබ වහන්සේ ආධුනිකයන්ට දෙන උපදෙස් ඉතා අගනීය. මේකදී පොඩි මන්දක තරහේ ඉඳන්ම කිව්වා. මේ උපේක්ෂාවේදී කෙලෙස් කැපෙන්නේ නැහැ කියලා සරුවත්යන්සේ සඳහන් කරනවා. දැන් ඉතින් බබා මැරෙන්න. අම්ම නැති. භයානක ලෙඩක් එනවා. අනීප කරන්න බැරි අසනීපයක් වෙනවා. අන්න ආසනීප වෙච්ච දවසේ ආයෙත් අර විවික්ක කැරිලා ඊට පස්සේ මේක ආයෙ හොයන්න ඕනේ දැන් මේක දන්නවනේ. අන්න ඒ උරුට්ටුවේ විතරයි කෙලෙස් කැපෙන්නේ. ඒ නිසා මේක ඉස්සරහට වෙන්න තියෙන මේ සංසාර දුක් පිළිබඳව පන්නරයක් විශ්වාසයක් ඇති කරන පදනම සකස් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම මනසක් සකස් කරගත් එක්කනට දුක් ආවොත් නිවන් දැකීම ඉක්මනට. ඒ නිසා එන්න තියෙන දුක් වළක්වන්න එපා. හැබැයි දුක් ඊළඟ කඩන්නත් එපා. විත පැමිණෙන දේවල් වලට මුණ දෙන්න. එතකොට ඔක හෙල්ලෙනවා. ඔය ඔය සතිය කැඩෙනවා, උපේක්ෂාව කැඩෙනවා. එතකොට හිතෙනවා අර මිත්‍ර කට්ටක් කරලා ඊට මේක නයි එළියට ගියා වගේ. නමුත් අර මිත්‍ර කට්ට ඇතුලේ ඉන්න ওই විවේකයේ තුල උපේක්ෂාව තුල කෙලෙස් කැපෙන්නේ ආශ්‍රක්ෂය කිරීමක් වෙන්නේ. වෙන්නේ ඔතන ඉඳලා ආයෙ මේ සංසාරේ තියෙන බඩගිනි දුක, පිපාස දුක, පීවිපයෝග දුක, අපේ සම්පයෝග දුක එනකොට කොච්චරක් ඒක දරා ගන්නවද? ඒක දරන්නේ මොකකට පරියන්කේ නොවෙන්න පුළුවන්. මේ පරියන්කේ තේකේ ලේස එනවා. ආවට පස්සේ ඒක තියෙන්නේ. අච්චරම නම් විවේකයක් වෙන්නේ නැති වෙයි. නමුත් වහකට නැතුව, අනුමරණ හදන්න නැතුව, සතුක් මරමින් හොරකම් කරමින් විචක්‍රමණය කරන්න නැතුව මොනවා ප්‍රමාණයෙන් මේක දත කාගෙන මොහින් නොබැන මේ දරා ගන්න පුළුවන් නම් ඒක තමයි ඔකට ඉකා කියන අභ්‍යාසයකට කියනවා ශේෂ්ත්‍ර පරීක්ෂණය. ෆීල්ඩ් ට්‍රයිල් එක. ඉතින් යෝගාවචරයේ මේ ශේෂ්ඨ පරීක්ෂණය සඳහා එන මේ නුරුස්නාගති මග ඇරියොත් නරකක් නෑ ඔකරපි කියන සම්පතිය කල්යන. ඒක නිසා කවදා හරි තමයි තමයි වඩ භාවනාවේ ප්‍රතිඵල වෙන්නේ දීර්ඝ වශයෙන් වේදනාව දෙන ලෙඩක් ආපු දවස කියලා සර්වත්‍සේ සඳහන් කරලා තියෙනවා. තමන් අනපේක්ෂිත දුකක් ආපු දවසේ යාට තේරෙන පටන් ගන්න. හැබැයි මේ දුකක් වේවා කියලා පතන්න එපා. දරා ගන්න බැරි වේදනාවක් ඒවා කියලා පතන්න එපා. සංසාර කියන්නේ දරා ගන්න බැරි දුකක් තමයි. වේදනාවක් තමයි. ඒ නිසා ওই වැඩි ඔය ඇති කරගත්ත හිත ඒ දේවල් යොදා ගැනීමට අපි කියනවා ශාසන සේවාවක් කියලා. ශාසනවත් පිළිවෙත්. එනිසා ආධුනිකයන්ට වැඩ කරනවා. මේගොල්ලන්ට තියෙන උදව් කරන්න ඒ කියන්නේ මේ භාවනා උරුණෙක් වෙන්න හදනවා එන්නමයි ළඟට භාවනා කරන්න කියන එක නෙවෙයි. අනික් අයටත් ඒක උදව් කරන ගමන් මේ කාර්ය ශීදීව දුක් කරදර එහෙම නැත්නම් පීඩා එනකොට මේ කියන උපේක්ෂාව යම් ප්‍රමාණයකට උපයන්න පුළුවන් නම් පීඩා නැතිනම් උපේක්ෂාවේ දක්ෂම වැඩෙන පීඩා ඇතිතනත් තන්දරේ ඇතිතනත් මේක උපේන. ඒක නිසා අර සූත්‍රවල තමතරෝ චුඩ ශුන්‍යත සූත්‍රය වගේ දැක්ම ලස්සන සර්වඥාන්ති විස්තර කරනවා. ඒක නිසා ඉස්සරහට පැමිණි දුක් පැණි රහයි කියලා එන දෙයට මුහුණ දෙන්න පරියන්කේදී තිසින්දා වැඩවල මේ කෙනෙම මේකෙම නැති වුණාට ඒක යන්න පුළුවන් ඉඩ. ඒක උපය ගන්න පුළුවන් ගතිය දුක් කරදර මැද. එහෙම නැත්නම් මේ බොර වතුරෙත් කර ගන්න පුළුවන් නම් ඒක තමයි යෝගාවචරයේ ඉතුරු අභ්‍යාසය වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ මා භාවනා කිරීම ආරම්භ කළ විටදී ඉක්මනින්ම ආනාපාන සතියට පැමිණෙමි. වැඩි වේලාවක් නොසිට මගේ සිත කයෙන් වෙන්දී කය සතර මහා භූතවල එකතුවක් ලෙස වෙන්දී පෙනේ. සිත ඒ දෙස බලා සිටීමක් සිදුවේ. එසේ මට බොහෝ වේලාවක් සිටිය හැකිය. වාහනයක ගමන් කරන විටදී වුවද මේ ෂණිකව සිදුවේ. මාගේ භාවනාව නිවැරදිද? මා සිදු කළ යුත්තේ කුමක්ද? ඉස්සලා එකමයි තියෙන්නේ. හරියන්කේකදී නැත්තම් භවනා ශාලාවකදී අපිට ඕටික් කරතේ. අපි දැන් බලන්න ඕනේ සක්පනේදී උක් කරන්න පුළුවන්ද? එතින් දැන් වැරදෝදි කරන්න පුළුවන්ද? ප්‍රේමී ප්‍රයෝගීදී කරන්න පුළුවන්ද? අප්‍රිය සංකේයෝදී සම්පයෝගීදී කරන්න පුළුවන්ද කියලා ඒ එනේ වයින් මේක කරන්න බෑ ඇත්තටම බෑ. නමුත් මෙතෙන් යම් ප්‍රමාණයකට කිට්ටු කරන්න පුළුවන් බඩු ගගා දන ගගා. ඉතින් අන්තිමට මේ කලබල තියෙන තැනේදී මේ විවේක තැනදී දෙකටම සමහිතින් එකක් ගැන මම දන්නේ හිතා ගන්න පුළුවන් කියලා. ඉතින් කරදර වෙන වෙලාවෙත් මේකට ප්‍රසන්න වුණ තියෙන එකට ඒකෙදි ගන්න පුළුවන් උපරිම සමතුලිතතාවය ගන්න. පරියන්කෙදි කියලා ඊට වැඩිය ගැඹුරු සමතුලිතතාවයක් ගන්න. මේ දෙකම එක විදියට සතලාවේදී පාඩුවේදී යසසේදී ආයසේදී දුකේදී සැපේදී මේ සමහිත ඇති කරන්න දැන් අපිට පදනම දීලා තියෙනවා. මේක අනිත් පැත්තේ ජීවිතේදී එනකොට ඒකට ඒක කර්මයක්, ඒක පෙර කුසලයක්, ඒක සතිය නැතිවීමක්, එහෙම නැත්නම් ඒක සීල නැතිවීමක් කියලා හිතන්න එපා. මේ ඉන්න දේවල් වලට තඩමාරු කරන සතිය ගත්තත් නිෂ්කලංක සතිය ගත්තොත් එකටම සමහිත එනක් දක්වා පුරුදු කිරීම තමයි අපිට අවශ්‍ය කරන්නේ නොසලෙන මනස. ඉතින් ඒකට සූදානම් වෙලා ඉන්නකට වැඩ කරන එක තමයි තියෙන්නේ ඉස්සෙල්ලා ප්‍රශ්නට මේකට දෙකටම එකම තමයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ සුපින්වත් ස්වාමින් වහන්සේ භාවනාවට නවකයකින් නවකයෙක්නි පළවෙනි ප්‍රශ්නය භාවනාව නිවන් දැකීමට උපනිශ්‍රය වන්නේ කෙසේද? භාවනාව පමණක් සෑහේද? දෙක නිවන් මඟ දැකීම සඳහා අභිධර්මයේ දැන සිටිය යුතුයද? තුන මාගේ පෞද්ගලික අත්දැකීමක් සඳහන් කරමි. ආනාපාන සති භාවනාව වඩන විටක දැඩි අඳුරක ගිලී ගිය බවක් දැනිනි. කයේ වේදනාවන් හා සීමිත සිතිවිලි පමණක් ගලා එයි. හුස්ම රැල්ල නම් සිදුවෙන බවක් දැනුනි. එය භාවනාව වැඩිීමේ ක්‍රමයේ වරදක්ද? මෙත් සිතින් භාවනාවට නවකයේ අවසානයේ විස්තර කරලා තියෙන විදිහ බලනකොට උත්සාහ කරන් කියනවා. ප්‍රකාශ කිරීමටත් උත්සාහ කරන් කියනවා දෙකම සාර්ථකයි කියලා කියතයි. උත්සාහයත් හොඳයි. උත්සාහ කරලා කියන්න හදන දේ තේරෙනවා. ඒක වැරද්දක් නෙමෙයි ඒක හරියන එකක්. ඊට පස්සේ ඒ අනුසාරයෙන් පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් කොහොමද භාවනා නිවනට යොමු වෙන්නේ කියලා හිතාගෙන ඉන්නේ අපි ඉපදිලා තින්නේ නිවන් ලබලා. භාවනා නොකොට හැම වෙලාවෙම ඒකට අතුරු අන්තරා කරනවා නීවරණ. භාවනාදී ශික්ෂා ගන්න වෙලා ඒ නිවනට තියෙන අතුරු අන්තරා හිතාමතා කෙලස් තමා ගන්න නැතුව ඉක්මෙනවා. එතකොට ඒ තියෙන නිවන මතුවේ. ඒක නිසා භාවනාන්තර ගත කරන හැම වෙලාවෙම පෑදීජීට බොරදී එක් කරනවා අනාකූල ප්‍රවය ආකූල කරනවා ඉතින් එතකොට අපිට හිතා ගන්න අමාරුයි මම එහෙම පිටවන්තෙක් කිය මට පුළුවන් ඒ නිවන් දකින්න කියලා තමන්ට තමන් දෙස් දෙනවා අනුන් තමට දොස් කියනවා රට්ටු දොස් කියනවා අපාය අපේ භාවනාවේ ශික්ෂා කරක වෙන්න වෙන්න හිතාමතා කරන කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා අයින් කරලා පස්සේ පේනවා වෙන දඩවන්න දෙයක් නැහැ නිවන් ලැබලා තියෙනවා. අනික් වෙලාවදී කරන මේ නීවරණ, නෙය්‍යා වරණ ඇති කරන එක පිළිබඳව දන්නේ නැහැ. ඉතින් ඒක කොච්චර නෙය්‍යා වරණ තිබුණා අපි එදිනදා ජීවිතයේ මේක කෙලස් මෝහ පටල තිබුණාට සත්‍යත් වෙලාවේදී පේනවා ශික්ෂාගත වීම නිසා ඔය විවේකයේ ඔය උදේ කලාව ඔය විස්රාමයේ ඕන තැනක ගන්නවා. එත ඕන තැනක ගන්න පුළුවන් බව නම් ටිකක් කල් යනවා තේරුම් ගන්න ගන්න පුළුවන් බව තේරෙනවා ඒ නිසා භාවනාවේදී වෙන්නන්නේ මේ මල ගැදිච්ච පච්චල් බැඳිච්ච මේ රත්තරන් ගුලිය ඉදිකට කරන හෝරලා කියනවා මේක රත්තරන් ගුලිය ඊට පස්සේ ඕනනම් ඒක වතුරේ දාලා සම්පූර්ණයෙන්ම මේක දිල් වෙන රත්තරන් ගුලියක් බවට පත් කරන්න ප්‍රතිපදාව වෙනවා ඉස්සල්ලාම භාවනාවෙන් කරන්නේ බෝතල් කට්ටක් හරි මේ හැක්සෝ බ්ලේඩ් එකක් හරි ඉදිකටක් හරි යන හෝරලා පෙන්නනවා මේ කච්චල් බැඳලා පිට තිබුණාට පොඩි පට්ටක්කෝ ඇතුලේ රත්තරන් තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ කැමැති විදිහට සුද්ධ කරන්න කියනවා. ඒ නිසා භාවනා නැත්තම් අපි මේකට සලකන්නේ පස්ලෝ ගුලියක් කියලා. නැත්තම් කහට මල බැඳිච්ච එකක් කියලා. මොකද පේන්නේ එහෙම තමයි. නමුත් හැම කෙනා manussත්වයේ කියන්නේම භාෂර මනසක්. නිවන් මනසක්. ඒක දන්නේ නැති එකාට පුතඥය කියන. ඒක දන්න කෙනාට කියනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා. ඒක සුද්ධ කරගත්ත මනුස්සයාට ශ්‍රේක පුද්ගලයා අරියත්වයට දක්වා යනවා. ඒ හතර දෙනා කිසි වෙනසක් නැහැ. අර දන්නේ නැතිකමයි දන්නකමයි තමයි තියෙන්නේ. ওই පිට තියෙන කුණු කච්චනේ එච්චර අමාරුකුත් නෙවෙයි. ඒත් ඒක සම්පූර්ණම ගැවනවා. සම්පූර්ණ අපි වරදල වටහා දෙනවා. ඒ තියෙන්නේ ඒක නැති කරන එක තමයි අපි නැත්තම් පව නොකරන එක තමයි භාවනා කියලා කියන්නේ. ඉතින් මෙහෙම අර්ථකථනයක් දෙන්නේ මේ තියෙන රත්තරන රත්තරණක් බව තේරුම් ගන්න ධෛර්ය කරගන්න. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස මමත්වය නැතිවන්නේ කුමන ඵලයකට පත්වීමේදීද යන්න කරුණාවෙන් පහදා දෙනු මැනවි. ත්වන් සරණයි. දැන් මමත්වය ඇති වෙන හැටි මට පොඩ්ඩක් පෙන්නලා දුන්නොත් මම පෙන්නලා දෙනව නැති කරන්නේ. ඒ සීනක පණිතුමාට රජුරෝ වේදී රජුරෝ පණිඩක් කිව්වලු. මගේ මේ වැලියොන්චිලාව කැඩිලා මට වැල්ලේ කමයක් අඹරලා යපක්. නැත්නම් ඉසගතදා. ඉතින් මේ හේරක පඬිතු මහත්තයා අනේ ඒක ලේසියි කැඩිච්ච කප කෑල්ල එවන්නේ කියලා මට සාම්පල් එකකට. ඒ විදිහට හදලා දෙන්න. ඒ නිසා කාට හරි කියන්න පුළුවන් නම් මට මමත් ඇවිත් මෙහෙමයි ඒකේ කහ පාටයි ඒක නිල් පාටයි ඒක දිගයි කොටයි කියලා. අනේ මමත් ඒ ලකුණු ටිකක් දුන්නොත් නැති වෙන හැටි ඇති වෙන හැටි කියතයි. නිසා නැති මමත්වයක් නැති කරන්න හදන අමනකම තරම් තවත් අමනකමක් ලෝකේ නැහැ. මේක හදාගන්න තටමන තැටමිල්ල හරනකොට තේරෙයි ඔය තටමන්න වෙලා තියෙන මේක නැති ඉන්න. ඉතින් ඒක නැති කරන්න බේත් හදාගන්නකොට. ඒ නිසා මම ඉල්ලා හිටනවා ඒ කෙනාට මේ කෙනාට මේක ප්‍රශ්නයක් මේ මමත්වයේ ඇති වෙන හැටි පෙන්වන්න. කොතනද තියෙන්නේ? ඒක මොන පාටද? කොහෙද තියෙන්නේ කියලා අන්න ඒක උත්සාහ කරොත් ඒකට සාපේක්ෂව නම් උත්තරයක් දෙතයි. ඊළඟ ප්‍රශ්නය ස්වාමින් වහන්සේ ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව විදර්ශනා භාවනාවක් ලෙස කළ හැකි ක්‍රමය කෙටියෙන් පහදා දෙන සේක්වා. ඒකට කියන්න තියෙන දැනට තමන් ආනාපාන දෙක බලක් හරි කරලා තියෙනවා නම් වැටෙයි තැටි කියන්නේ එතකොට බලත හැකි ඒක විපස්සනාද සමතේද කියලා. ඒ නිසා ආනාපානි කරන්නේ නැතුව සමත විපස්සනා වශයෙන් අපතෝරන හදන එක බබා හම්බෙන්නේ ඉස්සලා කේන්දරේ යන්න හදනවා වගේ. කොල්ල ඉපදුනා හරියට කෙල්ල ඉපදුනාට පස්සේනේ කියන්න පුළුවන් ධර්ම කම්බයද්ද මේ මේ ධර්මද්ද කියන. ඉතින් ඉස්සලා අමාරු. ඒ ඉස්සලා ටික ආනපානි කරලා මට කරනකොට මෙහෙමයි වැටෙන්නේ කියන්න. අන්න එතකොට නම් පුළුවන් මොකාටද ඉන්නේ කිය. ඕගොල්ලන්ට මම කියන්න මෙහෙම දෙයක් වුණා මම කැනඩාවේ යන්න ඉස්ලාම් කියලාදී කැනඩාවේ ඉන්ටර්විව් එකට ගියා මේ අතාරණික කාර්යයක්. ඉතින් ගියාට පස්සේ වීදුරු කුඹියාවතේ සුද්දෙක් හිටියා. ඉතින් මම මෙහා පැත්තේනේ ඇහුවා මොකටද යන්නේ කැනඩාවට කියලා. මම කිව්වා මල වර්ධයක් තියෙනවා මේ එක එකම ඉන්නේ කියන එක නිසා යන්නේ කියලා. ඊට පස්සේ මේ කවුද මම කිව්වා මම දන්නේ මේ භාවනා කරන කෙනෙක් ඉන්නේ කියලා. ඒ කොහෙද භාවනා මම කිව්වා මම ඒක දන්නේ නැහැ ගියාට පස්සේ මොනවා හරි කරනවා හරි කියලා. ඊට පස්සේ මෝ මයින් අහනවා මේ ආනපනේ විපස්සනාට හරවන්නේ කොහොමද? ඊට පස්සේ මං කව හත් වීදුරු පොඩු කියන සුද්දෙකුට තියා ආයෙත් එක දවස් තුනක්වත් භාවනා කරපු කෙනෙකුට අමාරුයි මට කියන්න. ඒ නිසා මහත්ය භාවනා කරලා තියෙනවා. එකක් කරලා තියෙනවා. මම කරපු එක විතරේ කියන්නේ එතකොට නම් බලද ඒක මම ගෙස් කරන්නේ. මම ඕකට තමයි යන්නේ ගන්නවා. ඒ සුද්ධ යන්න දුන්න විදිහට වීසා දීලා යන්න ඇරියා මාව නැත්තම් අමාරුයි ප්‍රශ්න විසඳගන්න. ඉතින් ඒ නිසා ඔක්කොටම ඕනේ මේ කොට ඉඳලා පීනන්න ඉගෙන ගන්න. මං කියන්නේ ඉතල වතුරට බහැපන් බෑලි වරලා දම්බි ගහනවා. එතකොට මට කිව්වා සමන ස්ට්‍රෝක් එකට ගහන්නේ අර කයි මේකද කියලා බලදැගේ පීනන කොට නැසු කොට ඉඳලා මට කියන්න හැට. පීනන්නේ නැතු මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා මේ වගේ දැනටි මම අභියෝග කරනවා. මොකද අපි පැයක්වත් වාඩි වෙනවනේ. කරලා තියෙනවනේ මම රේඩියෝ එකේ බණ කියවනම් මට මේක කියන්න බෑ. ඉතින් ඒ නිසා කරුණා කළා ආනපනේ කරලා ලැබිච්ච අත්දැකීම් තමන්ගේ ජීවිත කරපු ලොකුම පින්කම කියලා ආඩම්බරෙන් ඉදිරිපත් කරා. ඒක ඉදිරිපත් කරන්නේ නැතුව අනේ ස්වාමීන් වහන්සේ මට සමථය උගන්වන්නකෝ අනේ මට විපස්සනා උගන්වන්න කිව්වට නිකන් කන බින්දන් ගැහුවට අඬව ගෑවට ඇති හරයක් නැහැ. ඒ නිසා අපි ළඟ තියෙනවා අවශ්‍ය නම් අපිට ඒක සපෙල දෙන්න පුළුවන් මේ භාවනා කරාට පස්සේ කමඨං සුද්ධ කිරීම සඳහා වාතාව සකස් කරන්නේ කොහොමද කියලා. ඒක නිකන් හරියට පෙරක දෝරෙක් නඩුවට මේ ලිපිය සකස් කරන විදිහ අමාරුයි. ඇත්ත මම පිළිගන්නවා. ඒත් ඒක කියවන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ කියවයි කියවලා ඒ කමඨාණක් දෙන්නේ කමඨාණ සුද්ධ කරගන්න කොනවද මං කියන්න ඕනේ කියන එක කෙටියෙන් කියනවනම් ආසර්ව සාස්ත්‍රමට වැටහෙන ආකාරය කියන්නේ නැතුව මේ යන්නේ කොයි අතට කියලා කියන්න බෑ ඒ නිසා මේ මම මේ කතා කරන ස්වරූපයෙන් සමාල්ලාවට මේ ප්‍රශ්න කරු ඉදිරිපත් වෙන එකක් නෑ නමුත් මම ප්‍රශ්න කරුගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර මේ සභාවට කමන්න ඉදිරිපත් කරන්න මොකද බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්නයක් ඕක. එතකොට ඒක නා නම් ටිකක් විදෙයි මම අනම්මන කියනවනේ හරස් ප්‍රශ්න අහනවනේ. කමක් නැහැ. උනාට මේ කැමැති නම් ඒක නා තමන් ආනපාන කරනකොට වැටෙච්ච ඇති වෙලා ගියයි කියලා ප්‍රමා වෙන්න එපා. ඉදිරිපත් කරනකොට උග දෙනකොට ඒක ප්‍රයෝජනවත් වෙයි. එහෙම ඒක නා ඉදිරිපත් වෙන්න බැරි නම් අපි යනවා ඊගා ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී පාදයේ වේදනාවක් ඇති වී ඊට සිත යොමු කළ විට ක්‍රමයෙන් වේදනාව අඩු වෙමින් පාදය දිග හැරියයි නැවත හැකිලේ ආනාපාන සතියට යොමු වුවත් නැවත නැවතත් මෙසේ සිදුවීම භාවනාවට පරිබෝධයක්ද එසේ මෙනෙහි කිරීම නුසුදුසුද එසේනම් කළ යුත්තේ කුමක්ද මෙසේ සිදුවන්නේ බිම පදයන්කය කරන අවස්ථාවේ පමණි කරුණාකර පහදා දෙන්න මේකට වෙනත් පැත්තකින් උත්තරේ සපයන්න ඕනේ. අපි මේ ගත්ත සූත්‍රේ නම කායගත සතිය කියලා කියන්නේ එක්ක ආනපාන. එහෙම නැත්නම් ඉන්නේ ඉරියව්. එහෙම නැත්නම් ඉරියව්ව මාරු වෙයි. කොයි එකක් සතිය. එනිසා කරදරයක් නැති තැන ආනපාන. වේදනාවක් තියෙන තැන එක්ක තමයි හිතාමතා හෝ එහෙම නැත්නම් අනායාසයෙන්, નિરાයාසව කය දික්කට කය දික්කනෝ ආයෙ නැමෙනවා. මේක දන්නවනේ මේ සිට වෙන ආකාරය දන්නන්නේ සතිය තමයි. ඒ සතිය හැබැයි අරමුණු මාර්ග. ආශාස් ප්‍රසාද වායු කොට්ටබ්බ ධාතුවේ ඉඳලා දැන් කාය විඥාණයට යනවා. ඒකේ හොඳට දකින්නවනම් ලක්ෂණ සීට සීම ලැබෙනවා. ඉන්නේ තාම සතිය. ඒ නිසා භාවනා කැඩීමක් වෙලා නැහැ. හැබැයි ඒ මම මේ වෙලාවේදී ආශාස් ප්‍රසාදයේ ඉඳලා වේදනාව නිසා දැන හෝ නොදැන කය මේ විදිහට දික්ුණා. ඒ දික් වෙනකොට මට චිත්ත පීඩාවක් ආවෙ නෑ පශ්චාත්තාපයක් නෑ මට හොඳට දන්නවා මේ නාසිකාග්‍රේ තිබුණ හිත දැන් කායට ගියා මෙන්න මේ වේදනාව දික් වුණා ඊට පස්සේ නෑ ඊට පස්සේ ආයෙ කවරකට ආවා ඉතින් ආයෙ ටික වෙලාවකින් ගියා මේක ලස්සනට වෙච්ච සිද්ධි ජවනිකා වශයෙන් කියන්න පුළුවන් නම් ඒ තන්නි ක්‍රම සතියට යට වෙලා තියෙනවා ඒ නිසා වෙන ක්‍රම නෑ මම කියන්නේ නිතර කය මාරු කරන්න කියලා පුළුවන් ප්‍රමාණයෙන් මාරු කරන්න නැතුව ඉන්න මොකද වෙනවනම් නිස්සද්දව නැවතිලි සතියෙන් මේ දේ කරන්න එතකොට ලකුණු ටික නැත්නම් සති අරසව දිගටම ලැබෙනවා. ඒ නිසා මේ යන විදිය හොඳයි. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ පසුගිය දවසක ගමනක් යද්දී හදිසියෙම මා සිටින්නේ අදුක්කම සුඛ වේදනාවේ නේද යයි දුක් වෙමි. මෙසේ දැකීම නිවැරදිද? තෙරුවන් සරණයි. මේක නැවත නැවත වෙන්න දෙන්න මේක කියන්නේ මේමයි හදිස්සියෙම වීදියේදී මට මාව හමු වෙනවා. අපි නැත්තම් නතු පිස්සෝල කියලා කරගෙන ඉන්නේ අනුගන හිත හිත අයිය ගැන හිත ඉඳපු ගමන් ඩක්කල වීදියේ තමයි තමයි හමු වෙනවා. අඩේ කියලා ඉතින්. නැත්නම් මරණ වෙලා ජීවිතේ ඔක වෙන්නේ. නිසා කොතනදී මේක වෙයිද දන්නේ නැහැ. නානකොට වෙන්න පුළුවන්, ඇවිදිනකොට වෙන්න පුළුවන්, කනකොට බොනකොට මම දැන් මෙතන. ඒක කොච්චර බයයුක්ත දොනසාද සුරුදයක්ද කියලා කියනවනම් ඒක කියලා තියෙනවා උඹට උඹේ ප්‍රകൃතිය දැක්කොත් උඹ දුවන්න පටන් ගන්නේ කියලා යකෙක් දැක්ක පෙරේතෙක් දැක්කයි. ඒ තරම් පෙරේතෙක් ඇතුළේ ඉන්නේ. ඒකයි ඔය ලතු ගාගෙන අඹාගෙන රක පාගෙන නටන්නේ ඔය පෙරේතය එළියට එයි කියලා දැක්කා. ඔය භාවනා කරන එකට වරින් වර වරින් වර ඔය පෙරේතයක් පේනවා. අඩේ මම දැන් ඉඳගෙන ඉන්නවා අඩේ මම දැන් ඇවිදිනවා බත් කරනවා හරි මේ කියන ඔක ළඟ ළඟ ළඟ ළඟ එන්න පටන් අර ගන්නවා එන්න පටන් අරගත්ත පස්සේ ඒ මම දැන් මෙතන හදිසිය හම්බෙන චිත්තක්ෂණේ විතරමයි ජීවිතය අපි ජීවත් වෙලා තියෙන. අනිත් හැම වෙලාවෙම හීනක ඉඳලා තියෙනවා. එක්ක අතීතේ එක්ක අනාගතේ එක්ක අනුන් ගැන හිත හිතා එක්ක අතන මෙතන ගැන හිත හිතා මේ හීනේ තමයි අපිට ඉතිහාස වෙලා. මේ මම දැන් මෙතන කියන ඉතිහාසයක් නෙමෙයි ඒක වර්තමානමයි. ඒක හැමදාම කාලයක් දේශයක් නුකුත් නැිනවා. ඒ හැම චිත්තක්ෂණයකම තිරියක්. එහෙම නැතු මේ අතීතන නාගතයට කඹරන හැම චිත්තක්ෂණයෙම වයසට සෑහෙන වයසට යමක් යනවා. ඒ නිසා මේක වැඩි වීම සඳහා කුමක් කළ යුතුද? හරියම හිතන්න බෑ. නමුත් අනුග්‍රහ කරන්න බොහෝ කොට වෙන්න පටන් ගත්තාම තේරෙයි ඔය කතෝලික ආගමේ තියෙන බෝර්න් ගේන් කැතලික්ස් කියන එක. ඒ වගේ බෝර්න් ගේන් බුද්දිස් කෙනෙක් වෙනවා. නැවත නැවත උපදින හැමෙම චිත්තක්ෂණයම අලුතින් උපදින ඒක වෙන අලුත් චිත්තක්ෂණේ 100 100ක්ම නිර්මලයි නික්ලේශී ක්‍රියා හිතියේ මේක වැඩි වෙන්න පටන් ගත්තා පස්සේ තමයි බුදුන් පෙන්නේ ධර්මයේ දැනෙන්නේ සංඥා දැනෙන නිසා ඒක වෙන්න පුළුවන් ද නැද්ද කියන එක අසීම මේකට බොරු කකුල් මාට්ටු දාන්න යන්න එපා බොරු වලව කපන්න යන්න එපා මේක වීම වැඩි කිරීම සඳහා නැවත නැවත වීම සඳහා කරන්නේ ඒකට ඉබේම එකේ ප්‍රත්‍යක්ෂණයක් වෙනවා විශ්වාසය පාලනය ඊළඟ ප්‍රශ්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියවී තිබෙන්නේ මම ඉංග්‍රීසියෙන් එක කියවන්නම් Venerable Bhante, using the treadmill as a substitute for walking meditation, is it a good substitute when space is limited? As a substitute, no problem. But the best is if you have a long stretch with the sand and the barefoot, and it is very natural, and it is helping a lot through the reflexology. In the treadmill, you have a very artificial kind of basis and therefore there may be some kind of a disadvantages but something is better than nothing. So therefore you may keep on and do as much as merits so that you will get enough earth to walk. Imagine a, a chicken brought up in 45 days within the battery system. And within that it uh, has to eat, shit, everything and ultimately go on to the, the channel, finished. So Colombo life is like a battery system chicken. Very sorry. You have done so much of bad merits, that is why you are confined to such a place. So I lived, before my university, I was in Papillon, and I found it is almost like a hell. Almost like a hell. But I like going hell. Once in a way to see the hell beings. So when I come, I can see. Imagine that we are in Sri Lanka, our population, one person usually have one egg or something like that. Being so, Colombo crowd selected uh, a compartment and try to live whole life within that. Who decided? Due to your richness, due to efficient decision-making process. And everyone thinks, yes, yes, you are civilized person, that is why you are <laughs> coming to the Colombo. Your feet, your touch, your breath, everything suffers. So therefore, do merits to go into the forest. Mm -hmm. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස කාය, චිත්ත, චේතනා යන ධර්මතා සංසිඳීමටපත් වූ පසු විඥාන කොටස භාවනාවට හසු කරගන්නේ කෙසේදයි විස්තර කොට දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ කාය චිත්ත, චේතනා යන ධර්මතා සංසිඳීමට පත් වූ පසු විඥාන කොටස භාවනාවට හසු කරගන්නේ කෙසේද? විස්තර කොට දෙනමින් ගෞරවයෙන් ඉලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඉතින් මේ ප්‍රශ්න අහන්නේ විඥානයේ හරහා තමයි. ඒ නිසා විඥානයේ කැමැති වෙයිද තමන්ගේ ප්‍රകൃතිය එළි වෙනවා දකින්න. හොරා ගැමෙන් බේන ආපුවට පස්සේ අම්මා කියයිද මගේ පුතා තමයි හොරකම් කරේ කියලා. නිසා මේ විඥානය කියන තන්නේ සටකපට මායාකාරයක් බව දැනගෙන කරුණාකර විඥානය ලනු කණ්ඩ එපා කායගත සතියට එන්න. එතකොට ඔතෙන්ද යනවා. ඒ වෙනුවට ඒක පැත්තක දාලා මේ විඥානය මොකද්ද කියලා තේරුම් ගන්න හදනවයි කියලා කියන්නේ විඥානයේ විසින්ම අපි කරකවලා තැරලා වර්තමාන මොහොත පන්නන්න හදන වෙලාව. ඒ නිසා ඔය මෝඩකමට අවුෙන්න මොකද කියන්නේ ආකාර පරිවිතක නැත්නම් ෆිලොසොෆයිසිං එහෙම නැත්නම් මේ දාර්ශනයක් හදන්න හදනවා. උදාහරණයක් කියන්නේ කායගත සතිය. නැති කියන්නේ කය. අත්දැකිය හැකි, උරගා බැලිය හැකි මේ කය. ඒ ගියාට පස්සේ විඥාණයට යනවා. එහෙම නැතුව ඕවට යන්න කිව්වොතින් යන්න ගියාට කවදාකවත් කෙලවර කරන්න බෑ. නිකමට හිතන්න අපි මොන්න සමීකරණය හැදුවත් ඇහැට ඇහැ දකින්න පුළුවන් වේද කියලා. කවදාවත් නැහැ. ඇහැට ඇහැ කවදාකවත් දකින්න බෑ. විඥාණය විඥාණය දකින්න බෑ. එහෙම තමයි මේ සංසාරේ හදලා තියෙන්නේ. ඒ තියෙදි මේ විඥාණය දෙන ලනුපත් එක. බුදුරජාණන් ප්‍රතිපදාව පෙන්නලා තියෙනවා කාය කායපසන පටන් ගන්න අන්න ඒක කරන්නේ එතකොට දල වශයෙන් අනුපස්ස ණය විපස්සනාට හිතා ගන්න පුළුවන් මේ කවුරු එක්කද මම මෙතෙක්කල් වැඩ කරලා තියෙන්නේ නිසා මේ ෆයිනල් ලෙවල්ට ඉනි මම බඳින්න එපා ඊළඟ ප්‍රශ්නය අතිපූජ්‍ය ධම්මජීව හිමියන්ගෙන් ගෞරවයෙනි මාහට ආනාපාන සතිය වඩන විට නාස්පුඩු වලට වඩා ඉන් පහළ ශ්වසන නාලය දිගේම ගමන් කොට උදරයෙන් හුස්ම පිම්බීම හැකිලිම දැනේ. එය ශ්වාසනාලයේ මුල පටන් පහළට ගමන් කර උදරයෙන් නවතින පිම්බීම හැකිලිම ස්වභාවයක් දැනේ. එවිට මා සිහිය බරා නැටලේ සතිය යොමු කළ යුත්තේ කුමන ස්ථානයේද? කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවහා දීර්ඝායුෂ ලැබේවා. ඒක තමයි මම අර උදේම ඉඳ ගන්න වෙලාවේදී මතක් කරපු දේ සරල දේ මතක් කරන්නේ. මේ දිටනාශකාග්‍රයෝ උරයෝ යටකෝ යටි දැනුණට මේ මම ඉඳගෙන ඉන්නේ බව ඇතුලේ නම් කොතන හිටියත් ලකුණු ලැබෙනවා. ඉතින් මේ ශ්වාසනාලයෙන් හිටියත් එකයි නාසිකාග්‍රයේ හිටියත් එකයි කොතන හිටියත් එකයි කයේ හිත තියෙනවා නම් ඇති කියන එක ශාසනාලයෙන් යුක්ත මම දැනුම් දෙන්න ගන්නවා. ශාසනාදී නෙවෙයි සාසනාදී. ඒක කරුණා කරලා වැඩිදුර විස්තර වලට ගියේ නැති වුණත් හැම වෙලාවෙම බෑන්ඩේ කොහේ හිටියත් කයේද හිත තියෙන්නේ. මේක වැඩි කරනකොට ඕකෝ නිකන් කොණ්ඩයක් ලස්සනට ගැට ඇරලා පීරුවා වගේ ලස්සනට සුද්ධ වෙනවා. කොතන කියන සතිය තියෙන බව වග බලා ගන්න කායගත සතිය ඉන්න බව තේරුම් ගන්න එක සතුට කරුණක් කරගන්න මේක ලිහෙන ක්‍රමයක් තියෙනවා. මේ කියන විදිහට නම් හැම වෙලාවෙම සතිය තිබිලා තියෙනවා. ඒක අතන මෙතන කියලා ප්‍රශ්නයක් නැහැ. ඊළඟ ප්‍රශ්නේ ටිකක් ටිකයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මෑතක සිට ඔබ වහන්සේගේ වැඩසටහන් වලට සහභාගී වන අයෙක්මි. නොදැනුවත්කම නිසා මේ ප්‍රශ්න වලට වරදක් වුවොත් මා කෙරෙහි අනුකම්පාවෙන් මට සමාව දෙනසේක්වා. පළවෙනි ප්‍රශ්නය එදිනෙදා ගෘහස්ත හා රැකියා කටයුතු වලදී කෙටි කාලයක් තුල වැඩි වැඩ කොටසක් කිරීමට සිදුව ඇත. එවිට ක්‍රියාවන් වේගවත් වේ. එම ක්‍රියාවන් යෝනිසෝ මනසිකාරයෙන් සතිය පිහිටවා ගත කරන්නේ කෙසේදයි විග්‍රහ කර දෙනු මැනවි. සිතට අකුසල් සිතිවිලි ගලා ඒමට නොදී සිත ගැන අවධානයෙන් සිටීමෙන් වේගයෙන් වැඩ කිරීම નિවරදි වේද? පළවෙනි කොටස. අ ඇත්තට මේක නේ උත්තර වෙලා තියෙන්නේ වේගෙන් වැඩ කෙරුවා මේ හැම වෙලාවෙදීම මේ වැඩවල ගොඩක් වැඩ කරන වඩා ප්‍රමුඛ දෙයක් තියෙනවා වඩා හිත හිතවදින එකක් තියෙනවා වඩා දන දැන වෙන දෙයක් තියෙනවා ඒක නිසා බුදුගොසාචාර්යන් වහන්සේට විස්තර සපයනකොට කියනවා යථාභාගකම් විපස්සනා විනිවේෂෝ පච්චා අනුභවත්තන්තේන උපායන උපට්ඨපෙත්ත සම්පසිතා මේ ගොඩක් තියෙනකොට වඩා ප්‍රකට දෙයක් පටන් ගන්නවා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. එයා උස්මතු කරලා පෙන්නන දේ, ධනවන දේ තමයි ප්‍රකට වෙන්නේ. ඒකට සත්‍ය පිටවන්නේ ඒක හරි ගියාට පස්සේ ඒක වටේ තියෙනවා පේන්න පටන් ගන්නවා. එනිසා කොච්චර වැඩ කරා අපි කිව්වොත් ආයතනක නායකයෙක් ඉන්නවා නම් ඒ නායකයා ඒ ආයතනයේ නායකයට අවශ්‍ය තීන්දුව ටික ගන්නවා නම් අනුප්‍රාප්තිකයන්ට අනික් අයට ඒ තීන්දුව ගන්න පුළුවන්. නායකයා වැදගත් තීන්දුව ගන්න නැතුව අනම්මනම් කරන්න ගියොත් එහෙම අනේ පිටිපස්සින් ඔක්කොම අප්සෙට් කරනවා. ඒ නිසා භවනා යෝගාවචරය වඩා අප්‍රකට වේ. වඩා දැන වෙන දේ, වඩා ඉද්දෙන දේ, වඩා කුප්පන දේ, වඩා රුප්පන දේ ඒක මොකද්ද කියලා බලන්න හොඳට මොන සිද්ධිය දිහා බලන්න. එතනින් පටන් ගන්න. ඊළඟ ප්‍රශ්නය, මේ ප්‍රශ්න කරුගේම ආනාපාන සති භාවනාව කිරීමේදී නොදැනීම සිත අරමුණෙන් පිට ගියාම බහුලය. නැවත සිත පිට ගියායයි අරමුණට පැමිණේ. එසේ වන්නේ විනාඩි 5ක් හෝ 10ක් වැනි කාලයකින් පසුව යැයි සිතේ. මම මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කෙරුවෙමි. ආනාපාන වශයෙන් එක හුස්ම රැලි යුගලයක් ලෙසගෙන ගණන් කෙරුවෙමි. 1 2 3 4 5 වශයෙන්. එවිට සිත අරමුණෙන් පිටපයින් ස්වභාවය අඩුවේ. ඉක්මනින් නැවතත් අරමුණට පැමිණේ. මොලින් හුස්ම රැල්ලෙන් දෙකක් හිත පිට යයි. කෙමෙන් කෙමෙන් පහ හයවන් වැනි දක්වා දික්වේ. අරමුණේ රැඳෙන වේලාව දික්වේ. සිත පිට යන වේගය අඩුවේ. කෙමෙන් කෙමෙන් වැඩි හුස්ම වාර ගාන ගණන් කිරීමට හැකි වේ. මෙසේ කිරීම නිවැරදි වේදයි පහදා දුන මැනවි. ඒකාන්තයෙන් පළවෙනි පියවර වශයෙන් හොඳයි. ඊට පස්සේ මේ ගණන් කෙරීම සතිය සමාධියට බාධා කරනවා. ඒ නිසා යෝගාවචර මේ විදිහට හිතවිලි බහුලකමට මේක උත්තරයක් වුණාට ගමනට බර වැඩි නිසා යම් ප්‍රමාණයට හිතවිලි අඩු ආනපනෙ වැඩි ගතියක් ආවට පස්සේ අර ඇතිවෙච්ච Java අධිෂ්ඨාන ශක්තිය බලන්න ඕන ටික වෙලාවක් ආයෙ ගණන් නොකර නිකම් මෙනෙහි කරනවා. ඇතුළෙන් පිටවෙනවා. ඒතර හිතවිලි වැඩි නම් ඇතුළෙන් පිට වෙනයි කායි අචින පිටුන දෙකයි කියලා ගණන ක්‍රමය. ඒක පිළිබඳව ගොඩක් පරිශන කළ තිබුණා ඒ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ කියලා තිබුණා අචින පිටුන එකයි අචින පිටුන දෙකයි කියලා අටට යනකම් යන්න ආයකට වෙන්න ආය අටට යනකම් මෙන්න මේකේ චක්‍ර දෙකක් යනකොට හිතවිලිම නතර වෙනවා. නිකන් දල සටහන ඊට පස්සේ බලන්න මෙනේ නොක මෙනේ කරමින් ගණන් නොකර යන්න. ඒ සාර්ථක වුණොත් වේගය වැඩි වෙන පටන් ඊළඟ ප්‍රශ්නය නිවසේදී පරයන්ක භාවනාව කිරීමේදී යම් අවස්ථාවල හිස පහතට නැඹුරු වීගෙන ගොස් නලල බිම වදින්නට යන්නක් මෙන් දැනේ. විටක ශරීරයේ ඇඹරි ඇදවි යන්නක් මෙන් දැනේ. තවත් විටක බඹරයක් කරකෙන්නක් මෙන් වේගයෙන් යමක් මාවතා භ්‍රමණය වන්නක් මෙන් දැනේ. තවත් විටක කම්බුලට අන්දමක් ලං කරන්නාසේ රස්නයක් දැනේ. මේ සෑම විටම හිත කමඨහන් අරමුණේ තිබුණි. අවදියෙන් සිටීමි. බියක් ඇති වී ඇස්සර බැලුවෙමි. මෙය අදෘශ්‍යමාන භූත දෝෂයක් දැයි සිතුනි. ස්වාමින් වහන්සේ මට මෙසේ සිදුවන්නේ ඇයි? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පිරි දීර්ඝායුෂත් මේ ආත්ම භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධයත් ගෞරවයෙන් පතමි. අවසාන ලිඛිත ප්‍රශ්නය ස්වාමින් වහන්සේ හැබැයි දිගයි ඒක මම එක දිගට කියවනවා. හීනමානීය භාවනාවට බාධාවත්ද බාධාවක් නම් සිංහල සමාජයේම පසු ඉන්නේ හීනමාන මානසිකත්වයකින් නොවේද? උදාහරණය සිංහල මවකට සහ පියෙකුට ඉපදී සිංහල ජාතක වී ඉංග්‍රීසියෙන් සිටීම වැඩ කිරීම. දෙක සමාජයේ සිංහලයේ ලෙස ජීවත් වීමට අවශ්‍ය කරන අභිමානවත් ගති පැවැත්මක් නැතිව භාවනාවට පුද්ගලයෙකු ලෙස සකස් විය යුතු ගති පැවතුම් සකසා ගත හැකිද? උදාහරණයක් ලෙස ජාති භාෂා ආගමික ලෙස තම උපන් භූමියේ නොමී සිටීමත් කොන්වී සිටීමත් සිංහලයා සිංහලයෙකු ලෙස ගති පැවැත්ම සකසා ගැනීමට අසමත් වීම නිසා ඉස්ලාම් Hindu ආගමිකයන් අවස්ථාවාදීව හැසිරීම තුන්වන කොටස භාවනා වාර 87ටම අවුරුදු 10කට ආසන්න කාලයක් විනිවිද භාවයෙන් බුද්ධ දේශිත ධර්මය මිනිසාට අවශ්‍ය කරන භාවනාවේ දියුණුවට උපදෙස් දුන්නත් සමාජයේ තරුණ ප්‍රජාවගේ සහභාගීත්වය ලබා ගැනීමට නොහැකි වීම ইহත සඳහන් කරුණුත් සමග සම්බන්ධ වන අතර සුදු සමක් ඇති බටහිර රටක භික්ෂුවක් ඉංග්‍රීසියෙන් භාවනා වැඩසටහනක් මෙහෙයවීමේදී තරුණයන්ගේ සහභාගීත්වයෙන්ම එය පැහැදිලි නොවේද? 4. අද පවතින අධ්‍යාපනීය සමාජ හැදගැසීම තනිකරම බිහිව පවතින්නේ සිංහල ජාතිය දීන හීන මානසිකත්වයකට බැවින් මානසිකත්වයක බැවින් සිංහලයා බුදුදහමේ මූලික හරය වන භාවනාවෙන් ඈත් වීම ස්වභාවිකය. එසේනම් එය වෙනස් විය යුතුද නැතිනම් දිගටම ආච්චි අම්මලා සමග මෙම ගමන දිගටම කරගෙන යනවාද සැලකිය යුතුයි බුද්ධ කාලයේ බුදුමඟ ගියේ රැඩිකල් තරුණයන් අපි ඉස්ලාම් පටන් ගත්ත ප්‍රශ්නේ උතන මේ කයි ඉන්නකොට විවිධ ආකාර පඤ්ඤාති පේනවා විවිධාකාර පෙනෙන්නේ. අපි හිතා ඉනවා කය කියන්නේ මේකයි කියලා. නිත්‍ය සංඥාවක්. ඉතින් නිත්‍ය සංඥා එනකොට ඒ පිට මොන හරි දකපු ගමන් නිත්‍ය සංඥාව කඩාරප්පලයි. බාධා වෙනවා. හිත වැඩේ. අදිෂ්ඨාන ශක්තිය වැඩේ. ඒක නිසා සර්වඥයන් සඳහන් කරන අනිච්ච සංඥාව පොඩක් වඩා ගන්න. මේ කය දිහා බැලුවොත් එක විදියක් දෙපාරක් පෙන්වන්නේ ඒක විවිධ ආකාර විවිධ සතහන් පෙන්වනවා. ඒ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පුරුදු වෙනකොට ඔය කියන විදියට හිත නොසැලී ඒක දිහා බලන හිටියොත් මේ කයේ අපි දැකලා තියෙන බොහෝම පුංචි සටහන් ටිකක් ආකාර ටිකක් විතරයි. ගොඩාක් තව තියෙනවා. අන්නේවට ඔක්කොම දකින්ද කායගත සතිය වැඩෙන්න ඒ හැම දෙයකටම ඉඳ තියාගෙන යන්න. ඒ වෙනත ලෑස්තිලා යන්න. මේ මේ කෙනාට විතර ලෑස්තිලා යන්න පුළුවන් භාවනා නොකරපේ කරන්න මේක කරන්න බෑ. මේ කෙනාට තේරෙනවා නම් මේ ආකාර සටහන් වේනේ භාවනාවේ ප්‍රතිපදාවක් නිසා ආකාර සටහන් වැඩි වෙන්න වැඩි වෙන්න හිත පිට යන්නේ නැහැ. කාම ප්‍රතිය නෙවෙයි මේ භාවනා රතිය වැඩෙන්නේ කියලා අන්න ඒ කාරණා දෙක මේ ප්‍රතිපදාවක ඉන්නේ මගේ කෙලස් කැපෙනවා මොකද ඇතුලේ ඉන්නේ කියන එකට සමාදම් වෙනවා නම් මේක කොච්චර සිද්ධ වුණත් යෝගාවචරගේ දිනුවේ ලක්මක් වෙනවා. සමහරට ඇත්තටම ඔළුව පාත් වෙනවා. මට ඇත්තටම ඔළුව ඉස්සෙනවා. මට ඔළුව ඉස්සුණා වගේ දැනෙනවා. ඉතින් මේ නිසා ඒ ඔක්කොම පිසුදු වෙනකන් කාය ජීවිත নিরপেক্ষව ඒ භාවනා යන්නරින්ද මේ භාවනාවක් මේ වැඩ කරන වෙලාවක ඒකට අනුග්‍රහ කරනවා කියලා කියන්නේ ඒ භාවනාව යන හැටියට අවදියෙන් බලන්න කියලා. ඒක කරලා තියෙන පහරි. ඇයි එහෙම වෙන්නේ කියලා අහන්න අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද මේ මගේ කය නෙවෙයි නිසා. මේක මේ අනුන්ගේ න්‍යාය පත්‍රකට වැඩ කරන රූපණයක්. ඒ රූපණේ බව දැන ගැනීම වැරද්දක් නෙවෙයි. ඒක ඇති හැටි දැන ගැනීම නිසා මේ තොරතුරු ඉදිරිපත් කිරීමේ ශෝතිවන්ත වෙන්න ඕනේ. ලෑස්තිලා යන්න ඕනේ භාවනාවේදී ඉදිරියට බලාපොරොත්තු වෙනවා. අවසාන ලිඛිත ප්‍රශ්නය ස්වාමින් වහන්සේ හැබැයි දිගයි ඒක මම එක දිගට කියවනවා. ඊඩමානීය භාවනාවට බාධාවත්ද බාධාවක් නම් සිංහල සමාජයේම පසු ඉන්නේ හීනමාන මානසිකත්වයකින් නොවේද උදාහරණය සිංහල මවකට සහ පියෙකුට ඉපදී සිංහල ජාතක වී ඉංග්‍රීසියෙන් සිටීම වැඩ කිරීම. දෙක සමාජයේ සිංහලයේ ලෙස ජීවත් වීමට අවශ්‍ය කරන අභිමානවත් ගති පැවැත්මක් නැතිව භාවනාවට පුද්ගලයෙකු ලෙස සකස් විය යුතු ගති පැවතුම් සකසා ගත හැකිද උදාහරණයක් ලෙස ಜಾති භාෂා ආගමික ලෙස තම උපන් භූමියේ නොවි සිටීමත් පොන්වි සිටීමත් සිංහලයා සිංහලයෙකු ලෙස ගති පැවැත්ම සකසා ගැනීමට අසමත් වීම නිසා ඉස්ලාම් Hindu ආගමිකයන් අවස්ථාවාදීව හැසිරීම තුන්වන කොටස භාවනා වාර 87ටම අවුරුදු 10කට ආසන්න කාලයක් විනිවිද භාවයෙන් බුද්ධ දේශිත ධර්මය මිනිසාට අවශ්‍ය කරන භාවනාවේ දියුණුවට උපදෙස් දුන්නත් සමාජයේ තරුණ ප්‍රජාවගේ සහභාගීත්වය ලබා ගැනීමට නොහැකි වීම ইহත සඳහන් කරුණුත් සමග සම්බන්ධ වන අතර සුදු සමක් ඇති බටහිර රටක භික්ෂුවක් ඉංග්‍රීසියෙන් භාවනා වැඩසටහනක් මෙහෙයවීමේදී තරුණයන්ගේ සහභාගීත්වයෙන්ම එය පැහැදිලි නොවේද? 4. අද පවතින අධ්‍යාපනීය සමාජ හැදගැසීම තනිකරම විහිව පවතින්නේ සිංහල ජාතිය දීන හීන මානසිකත්වයකට බැවින් මානසිකත්වයක බැවින් සිංහලයා බුදුදහමේ මූලික හරය වන භාවනාවෙන් ඈත් වීම ස්වභාවිකය. එසේනම් එය වෙනස් විය යුතුද නැතිනම් දිගටම ආච්චි අම්මලා සමග මෙම ගමන දිගටම කරගෙන යනවාද සැලකිය යුතුයි බුද්ධ කාලයේ බුදුමඟ ගියේ රැඩිකල් තරුණයන්. නෑ ඇත්තට මේක අර අපි කොටු වෙලා මෙහෙම සාකච්ඡා කරුවොත් හැම જાතියක්ම හැම ආගමක්ම මේ විදිහට ඇතුළත විවේචනයක් තියෙනවා. කතෝලිකය පිළිබඳව ඒගොල්ලන් තියෙනවා ancestral guilt කියලා එකක්. එතකොට ඒ හැම ආගමකම තියෙනවා. ඉතින් සිංහලයා තුල කියලා විශේෂයක් නැහැ. ඒ කියලා තියෙනවා යේසුස් වහන්සේට කියලා තියෙනවා යේසුස් වහන්සේ වන්දන කියලා තියෙනවා කිසිම සාන්තුවරේ ගමේදී බබලන්නේ නැහැ කියලා. පිටින් එන කුඹලා වුණත් බබලනවා. ඒක අපි කියපුවා නෙවෙයි මේ පරණ ඉඳලා ගෙදේ නිසා මේක මේ සිංහලයට මේ මේ ළඟදී ඉගෙන ගත්ත පාඩමක් මානවය තුළ විකටෝම තියෙන දෙයක්. මේක කිසි භාවනාවට බාධාවක් නැහැ. මේ නිසා තමයි භාවනාව අවශ්‍ය කරලා තියෙන්නේ. ඒ නිසා මම බොහෝම සන්තෝෂයෙන් කියනවා මේ සිංහල කොල්ලේ. මම විතර සන්තෝෂයෙන් ඉන්නේ ඒක මුළු ලංකාවේම. මම දන්නේ මොකද ඒ තරම් මම දන්නවා මට ඒ හම්බෙච්ච ඒ දේශීය පසුබිම පැහැදිලිවම මගේ ගමනට කිසිම බාධාවක් නෑ. ඒ නිසා මේ ගමන යන්න හදන කෙනා බහුලව කල්පනා කරන බව මට පේනවා සමාජයක් වශයෙන්. මගේ නම් පුද්ගලික වීම අදහසක් නෑ. මගේ වැඩ පිළිවෙලට මට කිසිම කෙනෙකුගේ බාධාවක් ආවේ නෑ. මම විශ්වවිද්‍යාලේ යනකම් ඉංග්‍රීසි භාෂාවට S පාස් එකක් ගන්න බැරි වුණා. සීනියර් කෙඩිටින් යනකම් කෝච් එකට කොට වෙලා නැහැ. ජොබ් එකට ගිහිල්ලා බඩු ටික එයාපෝට් එකට දාන්න යනකම් එයාපෝට් එකට ගිහිල්ලා තිබුණේ මම විශ්වවිද්‍යාලය හරහා අනුරාධපුරයට ගිහිල්ලා ඒකේ මම සබ් බෝඩ්න් වෙලා පාන් හොයන්න යනකම් මම රුවන්වැලි දැහැලා දැකලා තිබුණේ ඔක්කොම ආගුණේ යන්නේ එකක්වත් මට බාධා වෙන්නේ මම බොහොම ආඩම්බරෙන් කියනවා ඒ නිසා නිකම් බොරුවට මේ හැම කෙනාම දෙන මේ ලංකන්න එපා සුත්‍රඥාන්ති කියන්නේ එහෙම තැන ඒ වගේ චරිචුරු ගාන බෑ කියන අඬාව ගන්න තැනක මට පුළුවන් කියන හැකි සංඥාව ගන්න එකට විතරයි බුද්ධ ධර්ම කියන්නේ විරියවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස මේ කුසීත කතා වට්ටන කතා නාස්තක කතා කිසිම Tamanටවත් අනුරත් වැඩක් නැති කතාවක් ඒක නිසා කරුණා කරලා ඉව නොකල යුතු කතා ඒකට කියනවා නිකන් දිරචාන් කතා ඒ වෙනුවට අපි හැකි සංඥාවක් කරමු අපි අවුරුදු 2600ක් පස්සේ ඉන්නේ. අපිට විදේශිකව මෙච්චර ගාණක් ගහලා තියෙනවා. අපේ પરම්පරාව වෙනකොට දැන් භාවනාව කියන එකක් ඇවිල්ලා තියෙනවා. සුළු පිළිසක්. ඒක කරනවා අච්චමලාරි කම. මිනිස්සු මේ කරගෙන ගිහිල්ලා මේක ටික දවසක් කරනකොට රුද්දෙක් වගේ අපි කියන දේ තහන ඉගයක් එයි. ඒකට මේ අදහස ඇතුළුව ඉදිරියට යන්නේ. එනිසා මේක නම් නාකි නොවෙනවා නම් මම කැමතියි. ඔය තව 20 ජීවත් වෙන්න වෙනස වෙනස බලන්න. පැහැදිලි වෙනසක් අපි ඉන්නේ. ඉතින් ඒක දකින්න නැති කරන්න කරන දෙයක්. ඒ නිසා මේ වගේ ආධ්‍යාත්මකට මට මගේ පුද්ගලික අදමයි කිසිම වෙලාවක මට සිංහල බුද්ධ ධර්ම ගැන හිතෙන්නේවත් නැහැ. මම දැනග හිතිච්ච ගමන් පිළිකාවක් කියනවා. ඒකම පිළිකාවක්. මම හිතන්නේ මනුෂ්‍යකම විතරයි. මනුෂ්‍යකම තියෙන ඕනම කෙනෙක් දකිනකොට මම ඕන වෙලාවක අත දෙන්න කැමතියි, ශිප වෙලඳ ගන්න කැමතියි. කිසි ප්‍රශ්නයක් මට වෙලා නැහැ. ඒ නිසා නික අනවශ්‍ය විදියට මේ කඩතුරාවල් හෙලා ගන්න එපා. අතුරු අක්‍රවල් දා ගන්න එපා. මේවට කියන්නේ මේ අසුභාන හිතිවිලි પરම්පරාවල්, නාස්තික හිතිවිලි પરම්පරාවල්, උච්ඡේද හිතිවිලි પરම්පරාවල්. ඉතින් එතකොට අර හිතක ප්‍රබුද්ධ ගතිය විකසිත නැගදී පිපිචින ගතිය නෑ. අඩු ගානේ මෛත්‍රී කරන්න. එතකොට පුදුම පිළිච්ච ගතිය, පුදුම සම්පත්‍ති කර ගතිය, පුදුම ලෝකෙම තියෙන මට නිවන් දකින්න කියන කතාවෙයි. ඒක ඒ වෙන විදිහට හැකි සංඥාවෙන් බලන්න ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව. සාදු සාදු. දැන් අපි අරගෙන කියනවා පැයක විතර කාලයක් මම හිතන්නේ අපයකට ආසන්න කාලයක් ඒ ප්‍රසංචාරක පඩ පිළිසින් අපි ඉඳලා හිටපු පොඩි ආන්දරන්ගේ අපේ මේ වැඩසටහනේ නිමාව සටහන් කරන විදිහට ශ්‍රී ඇලන් මෙතියාරාම බෞද්ධ පුරාණ විහාරස්ථානයේ වෙනුවෙන්